ඔක් වෙන්න පුළුවන් අපහසුයක් වෙන්න පුළුවන්. අපි දන්නේ අපි පහසු වෙයි කියලා හිතන තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒක ඒ අලුතෙන් ආපු අයට හෝ නැත්තම් කාට හරි ඒව පිළිබඳ විවස්ථා සංශෝධන කරන්න ඕනේ මෙන්න මේක මට කරදරයි. ඇයි මේව දාලා තින්නේ කියලා අහනවනම් අපි ඉල්ලා හිටනවා මේ හැමදාම එකට වැඩමුළුව පුරාවට කරන බලාපොරොත්තු වෙන මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට සම්බන්ධ කරන්න කියලා. ඊට පස්සේ ඒක අපි පැනවීම විසඳුම් ක්‍රමයට යනවා. තව ඊට අමතරව කෘත්‍යයක් සිද්ධ වෙනවා කමඨහං සුද්ධ කිරීම කියන එක. තමන් භාවනා කරනකොට මතුවෙන යම් ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ගේ කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමේ කමඨහං සුද්ධ කිරීම මේක පිළිබඳ දිග කතාවක් මූලික ලක්ෂණ තමයි ඒක අපි දැන් පොදු කමඨහං සුද්ධ කිරීමක් බවට ලෝකේ පළවෙනි වතාවට හඳුන්වා දීමක් කරලා තියෙනවා. ඒක ධර්ම සාකච්ඡා ස්වරූපෙට පොඩ්ඩක් ඔබට ගිය වැඩක්. ඒ වගේ මේ කමඨාන් සුද්ධ කිරීම සාර්ථක වීම සඳහා සීවිනි වැඩමුළුවේ ඉඳලා 124 දක්වා අපි පුදුමාකාර දියුණුවක් ඇති කරගත්තා. ඒක නිසා මම ඊයේ ගියා යටියන්තට පෙරේදී ගියා පෙරදෙණියේ සුබෝධාරාමේ මේ වගේ නෙවෙයි මේ පුදුබෝධාරාමේ සිය ගණක් හිටියා. ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න හරීම ආසහිතෙනවා. අපි ගත්තර ප්‍රයත්න නිසා ඒ වැඩමුළු නායකයා ප්‍රශ්න කියෝලා කියනවා මෙච්චර ප්‍රශ්න තියෙනවා සාංශ මෙච්චර ප්‍රශ්න මෙහෙමයි කියලා ඊට පස්සේ යා වග කියනවා ඊට පස්සේ නුසුදුසු ප්‍රශ්න තියෙනවා නම් වැඩමුළු සංවිධායක ඒ කෙනාට කතා කරලා කියනවා ප්‍රශ්න 20 20 කිරුවේ නෑ මේක ඉදිරිපත් කරන්න බෑ මෙන්න මේ රාමුවට આવොත් ඉදිරිපත් කරන්න. එතකොට අපි එක එක අම්මලාගේ දරුවෝ වුණාට මෙතෙන්දී එන එන එකමුතුව එහෙම නැත්නම් ඒ එල් එකට යන ගතිය හරිම උනන්දු කරන සුළුයි. ඒ වගේම මේ සමූහයක් එකතු වෙලා කරන වැඩක් නිසා ඒකේ තවත් තියෙනවා අපිට මේ වගේ ඕන ගානකට එක වැඩමුළුවකදී එක සභාවකදී කරන්න පුළුවන් ගතිය. ඉතින් මේ නිසා වැඩමුළු සංවිධායකට ටිකක් බර වැඩි. මට දැන් තියෙන්නේ වැඩමුළු සංවිධායට බයින් එක විතරමයි. හැබැයි බනින්නේ ඉස්සල්ලා ඒගොල්ලෝ දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒක හරි අමාරුයි මේ එක් දින වැඩ පිළිවෙලදී ගන්න එක. දැන් මම ඊයේ කිව්ව නිදර්ශන දෙකම එක් දින වැඩමුළුවකදී හැබැයි ඒගොල්ල නිතර නිතර එනගොල්ල මානසික තෙරපි හම්බ වෙන්නේ ඒගොල්ල ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීමෙන් තේරෙනවා අපි කොච්චරක් ඒක ගුණුවකට අවිලා තියෙනවා. ඒක අංග සම්පූර්ණ ලෝකේ හොඳම ක්‍රමෙන්න වෙන්න පුළුවන්. මොකද අපිට ප්‍රතිඵල පෙන්නලා තියෙනවා. මේක දෙකයි තුන්වෙනි එක තමයි අපි ධර්ම දේශනාවලියක් පවත්වනවා. ඒ ධර්ම දේශනාවේදී මතුවෙන කාරණා තේරෙන්නේ නැති වුණා නම් ඒත් අපි මේ වෙලාවේ ප්‍රශ්නයක් මාතෘකාවක් කරගන්නවා ප්‍රශ්නයක් ලියනවා මෙන්න මෙහෙම එකක් කියුණා මෙහෙම එකක් ඇහුණා ඒක හරිද කොහොමද ඒක අපි භාවනාවට සම්බන්ධ කරන්නේ කොහොමද ඒක තෝරාගන්නේ කියන කාරණා තුන. ඉතින් මේ කාරණා තුන ඒ වගේ අතුයිටි විහිදිච්ච තියෙනවා. ඒ අනුව තමයි අපි මේ පැය සංවිධානය කරන්නේ මේ පැයට දැන් මම කතා කරනකොට මට හයි කරපු මයික් එකක් මෙතන තියෙනවා කාටවත් පේනවා. ඊට අමතරව මේකේ ඉන්න අයට සම්බන්ධ විය හැකි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රශ්න පෙට්ටියක් තියලා තියෙනවා අපි. ඒ ප්‍රශ්න පෙට්ටියට දාන එක තමයි අපි පළවෙනි ප්‍රමුඛත්වයේ දෙන්නේ. මොකද හේතුව එතකොට වැඩමුළු සංවිධායකට කල්ැතු එක බලලා ඉදිරිපත් කරලා තියෙන ක්‍රමයේ අපි ලියලා තියෙන රටාවට ගැලපෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. නමුත් මයි ළඟ තියෙනවා මහා අපුරු ගතියක්. අර ප්‍රශ්න අහපුවාම ඒගොල්ලන්ගේ ප්‍රශ්න අහන ගතියක්. ඒ සභාවේ. ඉතින් එතකොට ගොඩ දෙනෙක් පැකිලෙන ගතියකුත් තියෙනවා. ඒ අර හරස් ප්‍රශ්නට උත්තර නොදෙන්න. සමහර අය සභාවට කරන ගෞරවයක් වශයෙන් Tamange තියෙන ඉදිරිපත් කිරීමේ හැකියාව නිසා සමහර විට ඉදිරිපත් වෙනවා. එතකොට ඒ අයටත් මයික් එකක් අපි තියලා තියෙනවා. එතකොට ඒ කෙනාට මයික් එකට කතා කරන්න කියනවා. මොකද මේකට සම්බන්ධ නොවන වාර්තාගත වෙච්ච තොරතුරු අහන විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට අර පැත්තෙන් ඇහුන් නැත්නම් මේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. සමහර විටක මේ මේ වාර්තාගත වෙනකොටමත් ලෝකයේ එක එක තැන්වල ඉඳලා අහන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට මේ මයික් එක දැන් හොඳටම හුරුයි. අනික් අය කතා කරනකොට ඒගොල්ලෝ මයික් එකට කතා කරනවා කිව්වම ටිකක් ඒක ටිකක් හිරි හරයක් වගේ සමහරෙකුට එකක් අර ඉදිරිපත් වෙන එක අනිත් එක මයික් එකක් පාවිච්චි කරනකොටත් පොඩි යම් ප්‍රමාණයක ශිල්පීය දැනුමක් අවශ්‍යයි. ඉතින් නමුත් අපිට ඒක ඉල්ලන්න වෙලා තිනවා මේකට සම්බන්ධ නොවෙන විශාල පිරිසකගේ ඉල්ලීම මත ඒ නිසා සම්බන්ධ විහිති ක්‍රම දෙකක් තියෙනවා. මේ ටික තමයි වැඩමුළුව විශේෂයෙන් මේ ප්‍රශ්න විචාරාත්මක මේ සැසිවාරය ආරම්භ කරන්න ඉස්සෙල්ලා මම සම්ප්‍රදාන කුලව මතක් කරන්නේ. ඉතින් මේ ටික පැහැදිලි කියලා හිතලා මම අපි කේල් ගමන උනාගේ ඉල්ලා හිටිනවා. මේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීම සඳහා සංවිධානය කරන විදියට. අපි උඩ තට්ටු හැදුවට පස්සේ අපි තවත් දොර අරිනවා. ඒ වගේම උත්සාහ කරනවා ඒක මේ වෙලාවේදී මම මතක් කරන්නේ කොහොඳයි. භික්ෂුන් වහන්සේලා හත් නමකට ඕන වෙලාවක අතන අපි අර තියෙන මොකක්ද දැනට කියන්නේ? ඕවිටිවත්තේ බංගලාව සූදානම්. හත් නමකට මේ ටික හැදුවට පස්සේ අපිට තව තුන් නමක් විතර දාන්න පුළුවන්. ඒතකොට 19කට මේකට අමතරව යන්න පුළුවන්. ඒ 19ම මෑණින් වහන්සලා නම් ඒ මේක දෙන්න නැතුව අරක දෙන්නත් පුළුවන්. ඒක නිසා මතක තියාගන්න එතන හතක් මෙතන තුනක් ඉඳ තියෙනවා. දෙකට කඩන්න පුළුවන්. ඒ හතම එක්ක මෑණින් වහන්සලාට දෙන්න පුළුවන්. එක්ක ස්වාමීන් වහන්සලාට දෙන්න පුළුවන්. මේකේ ඉන්නවනම් ස්වාමීන් වහන්සලා විතරයි. ඒක එතකොට ඩිලාට පණිවිඩයක් වෙනවා. අපිට මේ උඩකැලේ හැදුනට පස්සේ CI කියන එක අපිට ආරක්ෂා සහිතව කියන්න පුළුවන්. එතකොට අපිට එතන එක මෙහෙණින්නාංශ නමක් හිටියොත් යන්න දෙන්න කරදරයි. ඒ නිසා මෙහෙණින්නාංශලා අපි හැම වෙලාවෙම අපිත් එක්ක රිට්‍රීට් කරන මෙහෙණින්නාංශලා දෙනවට මතක් කරන්න ඕනේ මේ රිට්‍රීට් වල පුළුවන් තරම් අපිට හත් නමක් දක්වා අපිට ඉඩ දෙන්න ඉඩ තියාගන්න. එතකොට ස්වාමීන් වහන්සලා එනවනම් ස්වාමීන් තුන් නමක් කරන්න පුළුවන්. දෙගොල්ලගෙම 10 දක්වා යන්න පුළුවන්. මම හිතනවා මම කියන කාරණා තේරෙනවා කියලා. ඉතින් එතකොට අපට මේ අතෙන්ද ඕනේ වුණොත් මෙන්නිනන්සලා 6 නමයි උපාසකම්ම කෙනෙකුයි දාන්න පුළුවන්. ඉතින් ඒක නිසා වෙලාවක් තියෙනවා නම් දිලානෝන හරි කෙල්ගමනෝන හරි භද්‍ර හරි ගිහිල්ලා එතන පොඩ්ඩක් බල්ලා ඉන්න ඕනේ. දැන් උගා ක්‍රිපියාසි වරයි උපකරණ ටික තියෙනවා. නමුත් අර පහසුකම් ටික තියනවාද කියලා බලලා දෙන එක මේක නඩත්තු කරනකොට ඩිලා හරිම වියදම්කාරයි. හරිම අමාරු නඩත්තු කරන්න. ඩිලා කියලා කියන්නේ සන්තෝෂ කරන්න පුළුවන් මනසෙක් නෙවෙයි. හැබැයි ඉතින් කට්ටිය සන්තෝෂ නිසා මං ඉතින් ඩිලත් එක්ක ටුලිප් එකතු වෙලා ඒගොල්ලන්ගේ වෙනම ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. මොකද පිරිසක් වැඩ ගන්නවානේ. අර බංගලෝ එකක් දීලා තියෙනවා. මං හිතනවා ගිහිල්ලා බලලා මේ උදව් කරන්න. ඒකට ඔෆිස් එකෙන් අපිට ඒක අරගෙන අපේ නඩත්තුර ගන්න පුළුවන්. ඒක නිසා හරි මම ඒක අමතර කාරණාවක් අපි කටහඬට අහුම්කම් දෙන්න ලෑස්තිලා ඉන්නේ. අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් පාදයට අවධානය යොමු කරමින් යන විට පයේ තද ගතිය හා වැල්ලේ මෘදු ගතියත් ඇතැම් ස්ථානවල වැල්ලේ පවතින සීතලත් රස්නයක් දැනුනි. මේ අතර ඇතැම් අවස්ථාවන්හිදී සිත සිතුවිලි දිගේ ගොස් ඇති බව දුටිමි. නැවත අනායාසයෙන්ම සිත දෙපා වලට යොමු විය. ටික වේලාවකදී ඊතා දැඩි නිදිමතක් දැනුනි. ඇවිද ගැනීමට නොහැකි තරම් නිදිමත දැඩි විය. විසිවි වැටේයයි සිතුනි. ඉන්පසු පර්යංකගත වූවද එහිදී නින්දටපත් විය. මා කෙරෙහි අනුකම්පාවෙන් භාවනාව ඉදිරියට ගෙන යාම සඳහා උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ නිසා මේ ඉදිරිපත් කිරීම හොඳයි කියන්න පුළුවන්. පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්නේ වශයෙන් ඇවිදිනකොට මේ වැටෙන දේවල් තීරෙට පටන් ගත්තාම යම් වෙලාවක යේ පයේ තියෙන ගොරොසු ගතිය හෝ වැල්ලේ තියෙන ගොරොසු ගතිය උණුසුම සිසිල සතර හිත හොඳට මූණට මූණ දාලා හිටියොත් ඒ චිත්තක්ෂණ වලට රාගයයි ద్వේෂයයි රිංග ගන්න බැරුව යනවා. එතකොට ආර විදියට පයේ නැත්තම් පොළවේ උණුසුම සිසිල සාද්දකිමින් යනකොට මේ රාග ద్వේෂ යට යනවත් එක්කම මෝහයට පැන නගින්න අවස්ථාවක් එනවා. රාගය ද්වේෂය තියෙනවා නම් නින්දට එන්න බෑ. නින්ද හරි ඇත් දෙක දැල්ව ගත්ත ගමනින් අපි ඉන්නේ. යම් වෙලාවක රාග ද්වේෂ අඩු වෙච්ච ගම නින්දවතු කරනවා. ඒක මෝහේ ලකුණක් විදිහට පෙන්නනවා. ඒක සක්මන හරිය බාට ලකුණක්. නමුත් කෙලේශය. ඉතින් ඒක නිසා මේ නිදිමත ආවේ ඇඟ පාලනය කරගන්න බැරි උනේ අනායාස උනේ භාවනා ප්‍රතිඵලයක් කියලා පිළිගන්න කැමති නම් ඉස්සරහට කමටහන් දෙන්න පුළුවන්. එහෙම නොවුනොත් මේ නින්දට විරුද්ධව කටයුතු කරන්න ගත්තොත් ඉතින් අවුලකට වැටෙනවා. මේ නින්ද භාවනා ප්‍රතිඵලයක් කියලා කියන්නේ මම මේ පළවෙනි වචන ස්වල්පේ පාවිච්චි කරන්න. ඒක නිසා ඒක වාසියට ගත්තනම් මේ නිදිමත වෙන එක වෙනවා. ඉස්සරහට එනකොටත් ඕක වෙන ඔච්චර සැරට වෙන්නේ මෙන්න මේක වාසියට ගන්න කොහොමද මේ නිදිමතට ලෑස්තිලා යන්න ඕන. භවනා හරියොත් නිදිමත එනවයි කිය. එතකොට අපි නිදිමත දිහා බලන්නේ නොදකින් නොපතන් හැඟීමෙන් නෙවෙයි. මේ රාගය ద్వේෂය අඩු වෙච්ච නිසා එනවයි කියපු නිසා ඒ නිදිමතට සාදරව බලනකොට ඒකේ ద్వේෂය නෑ එහෙම නැත්නම් නිදිමත නැති කරන්න හිතලා බැලුවොත් ద్వේෂය තිබ්බොත් ඒ ద్వේෂය නින්දට පොහොරක් වෙනවා ඒක නිසා ලෑස්තිලා යන්න භාවනා හරි ගියොත් මෙහෙම වෙනවා පරියංකේ නිදිමත නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මේ ඇවිදිද්දි මේ නිදිමතේ ඉන්නේ ඒ කියන්නේ ඒ තරම්ම පියවර දෙක තුනක් යනකොටම අපි ඔය කලබල කරන අර නීවරණ ටික යටපත් වෙලා. අපි දන්නේ තරම් ඉක්මනින්. නමුත් ඒ වාසිය ගන්නාසලෝ යනවට අපේ ලොකු සංහස අපිට කියලා දීලා තියෙන්නේ ලෑස්තිලා යන්න රාගය ද්වේෂය අඩු වෙනට නිින්ද එන්න ඉඩ තියෙනවා. එතකොට මම මේ නිින්ද ආවට පස්සේ මගේ කයට කරන වෙනස්කම් වගේක් වෙනවා. පයට පෑගෙන උණුසුම සිසිලස නෙවෙයි. පොළවේ තියෙන තදගතිය නෙමෙයි. පය කය ආණ්ඩු මට්ටු කරගන්න බැරුව යනවා. තෝන්තු ගතියකට එනවා. අනායාස කරගතියත් ඒකේ මූලික ලක්ෂණයක්. ඒක දැනගන්න ඕනේ මේ මෝහය ආවට පස්සේ අපිට තන නොතන පිළිබඳ හැඟීම නැතු වෙනවා. ආනෙකට ලෑස්තිලා ගියොත් යාර තීරණ පටන් ගන්නවා නින්දත්. එයි හැබැයි වෙනද තරම්ම එනකොටම අහුවෙන්නේ නැතුව කාගෙන යන්න පුළුවන් ගතියක් එන්න පටන්. ටික ටික ටික මේක වැඩි වුණාට පස්සේ ඒ නිදිමත තියේදී වෙනදට වඩා නැවතත් නිදිමත තියේදී නැවතත් පය දකින්න පුළුවන්ද වම දකින්න පුළුවන්ද දකුණ දකින්න පුළුවන්ද කියලා බලන්න පටන් ගත්තාම අර නිින්ද තියෙන මේ සීතල කරන ගතිය මිදෙන ගතිය හිරිවැටෙන ගතිය අඩු වෙන්න පටන් අර ආන්නේ විදියට එකවර නැති කරන්න පුළුවන් එකක් කියලා හිතන්න එපා. මේ නිින්ද එන්නේ භාවනා සාර්ථක වීමේ ප්‍රතිඵලයක් කියලා හිතාගෙන නැත්නම් සතිය ප්‍රයෝජනයක් සතිය ඵලයක් කියලා හිතාගෙන ඒකට ලෑස්තිලා යන්න සමාහට මෙනෙහි කිරීමෙන් නැති කරන්න පුළුවන්. කොයි දේත් කරන්න පුළුවන් වෙන්නේ ලෑස්තිලා ගිය කෙනාට විතරයි. ලෑස්තිලා ගිය නැත්නම් නිින්ද අපිව වහලා ගන්න. නිින්ද එනවාමයි මම නිින්දට අවදි වෙනවා කියලා දාසින් යන ටික ටික Tamanට ප්‍රබුද්ධ භාවය, අවදි භාවය, සතිය වැඩි වෙන බව තේරුම් ගන්න පුළුවන් වෙයි. ගරුතර ස්වාමින් වහන්සේ මා ආනාපානයේ වඩන අතර විටක හුස්ම රැල්ල නාසය අවටත් විටක පපු ප්‍රදේශයේ සහ උදරයේද මාරුවෙන් මාරුවට දැනේ. එවිට කල යුත්තේ කුමක්ද? එසේම විටක ආශ්වාසය හා ප්‍රශ්වාසයේ නාසය අසල දැනෙන විට කොටස් වලට කැඩි කැඩි ගමන් කරයි. එය පීයකී යමක් කෑලි කෑලි වලට වෙන් කිරීම වැනිය. මෙය පහදා දෙන්න. එසේම විටක ආශ්වාස ප්‍රශ්වාස දිහා බලා සිටින විට නින්දටක මෙන් දෙයකට වැටේ. නමුත් එය නින්දක් නොවන බව වැටහි. එවිට ගැස්සී බිමට වැටීමෙන් නැවත ආශ්වාසයට හිත යයි. මෙය පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් මේ කෙනාට ඉතින් මට කියන්න හිතනවා මේ කැමැතිද කියලා මේ සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් වෙන්නේ. එතකොට අපිට සභාවට ගොඩාක් කරුණු මතු කරලා දෙන්න පුළුවන්. එළියපෙකනා කැමැතිද මේ අත උසලා මේ මං අහන හරස් ප්‍රශ්නයකට දෙකට උත්තර දෙන්න. හොඳයි අපි ඉස්සරහට බලාපොරොත්තු වෙමි කියලා මේ කෙනාගෙන් මට අහන්න ඕනේ මේ විදිහට ශරීරයේ තැන් තැන් වල බලාපොරොත්තු නැති නමුත් දේවල් වැටහීම ආනපනෙ මේ කැඩි කැඩි යන ගතිය එහෙම නැත්නම් මේ භාවනාවේදී නිින්දක් වගේ එන එක භාවනාවේ ප්‍රතිඵලයක්ද නැත්නම් භාවනාවට අරියාදුවක්ද කියලා මත විමසන්නයි ඕනලා තියෙන්නේ මත විමසීම අනුව තමයි මට අර්ථකතනයක් නිදර්ශනයක් දෙන්න පුළුවන් වෙන උපදේශයක් ඉතින් ඒක දෙන්නේ නැත්නම් අඩු ගන්න අනිදාසික ලියන්න මේ වගේ කයේ මේව වැටහීම මට භාවනාවට බාධාවක් වුණාද නැත්නම් භාවනාව නිසා සතිය නිසා ඇති වෙන දෙයක් වුණාද කියලා මතට කියන්නේ ඒ වගේම ආනාපානෙ මේ වගේ කැඩි කැඩි යාම සතිය පිටින්ට බාධාවත්ද නැත්නම් සතිය තියෙන නිසා මට ලැබිච්ච ලාභයක්ද? ඒකේ මේ භාවනා කරනකොට මේ නිින්දක් වගේ දෙයකට එනවා ගැසිලාප වරමුණට එනවා. මේ පිළිබඳ අවධියක් අවබෝධයක් ලැබීම මිත්‍ය කරලද භාවනා ප්‍රතිඵලයක්ද නැත්නම් භාවනාවට කරන බාධාවත්ද කියන එක නැවත සැරයක් අනිදාසෙ ලියලා ඉදිරිපත් කරන්නයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී වම් පාදයේ ස්පර්ශ වීම දකුණු පාදයේ ස්පර්ශ වීම වශයෙන් එක දිගට පියවර 30 40ක් මෙනෙහි කරන ලදී. ඉන් පසුවත් ආයාසයෙන් තොරව ගමන් කිරීම පාද මාරු වීම වන බව වැටහුණි. ගමන් කිරීම දැකීමට හැකි බවක් තේරුණි. මේ නිවැරදිද? එය දිගටම කරගෙන යා යුතුයද? එසේ සක්මන් කිරීමෙන් පසු පර්යංකේ ඉඳගත් විට හුස්ම ගැනීම පිට කිරීම හිස් අවකාශයක එය පමණක් වැටහුණි. මෙය දිගටම කරගෙන යාම සුදුසුද? බුදු සරණයි. කරගෙන යන එක සුදුසුයි. නමුත් ඒ තොරතුරු දෙන්න ඕනේ පරිච්ඡේද කරලා. පරිච්ඡේද වෙන් කරලා. මට වම තියෙනකොට වැටහීම දකුණ තියෙනකොට වැටහීමෙන් වෙනස්ව වැටහෙනවද නැත්නම් දෙකම දෙකම හුදු වැටහීම කියන වචනේ යටතේ දැම්මොත් අහන්නට කිසි රසයක් එන්නේ මොකද්ද දෙකේ වෙනස? මේ වම තිනකොට වැටෙන වැටීමයි දකුණු තින වැටීම වෙනසක් තියෙනවද? ඒක හෙලි කරන්න කැමතිද කියලා අහුවොත් ලැබෙන එළියපෙකන කැමතිද සභාවට කට උත්තරයක් දෙන්න. කැමති නම් අත උස්සන්න. එතකොට අපිට පුළුවන් සාර්ථක සාකච්ඡාවක් ඉදිරියට ගෙනියන්න. එහෙම නැත්නම් මේක තවත් සරල කරලා කියන්න පුළුවන්. දැන් ඇවිදිනකොට දැනෙන්නේ පයි වැටහීමනේ. ඉඳගෙන ඉන්නකොට නැත්නම් සක්මන්ට සාපේක්ෂව පරියන්කේදී ඉඳගෙන ඉන්න බව වැටෙන්නේ කොහොමද? මේ දෙක මෙන් කළා කියන්න පුළුවන්. ඊට පස්සේ විස්තර වශයෙන් යනවා නම් පරියන්කේ ගියාට පස්සේ මට ආස්වාසය වැටෙනවා ප්‍රස්වාසය වැටෙනවා කියන මේ වැටහෙනවා කියන වචනෙට අපිට දෙන්න විශේෂණ පදයක් ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන්ව වැටෙන්නේ කොහොමද? ප්‍රස්වාසයේ ආස්වාසයෙන් වෙන්ව වැටෙන්නේ කොහොමද? ආස්වාසේලාදී මේක ප්‍රස්වාසය නෙමෙයි කියලා දන්නේ කොහොමද කියන එක මතු කරගන්නවා කියන එක තමයි මායя අපිට හරස් කපන්නේ. කෙලෙස් අපිට හරස් කපන්නේ. අපි මායයට විරුද්ධව සටන් ප්‍රකාශ කරන්න ඕනේ. කරලා කියන්න ඕනේ මට වැටෙන දේ මම පරිච්ඡේද කළා කියනවා. මෙන්න ආස්වාසයේදී වැටෙච්ච එක. මෙන්න ප්‍රස්වාසයේ වැටෙච්ච එක. මෙන්න වමේ වැටෙච්ච එක. මෙන්න දකුණ වැටහිච්ච එක. මෙන්න ඉඳගෙන ඉන්නකොට වැටෙන හැටි. මෙන්න ඇවිදිනකොට වැටෙන හැටි මේකට කියනවා පරිච්ඡේද ඥානය කියලා. ඒ පරිච්ඡේද ඥාන විශාල කෘත්‍යයක් ඉෂ්ට කරනවා. ඒක මේ මේ කෘත්‍යය එහෙම නැත්නම් අපි ඒකට කියනවා මේ විනිබ්බෝගයක් කරලා පෙන්නනවා හුස්ම ගන්නවා කියන එක දෙකට කඩලා දෙකේදී වැටෙන දේවල් කැඳේ ගලබීරු වගේ වෙන් කරනවා. ඇවිදිනවා කියන එක වම දකුණු වශයෙන් දෙකට කඩලා වම තියෙන කොටයි දකුණු කොටයි වෙන් කරලා පෙන්නනවා. ඉදගෙන ඉන්න එකයි ඇවිදින එකයි වෙන් කරලා දෙකේ වෙනස පෙන්නනවා. ඒක කිච්ච ඝණයක් වශයෙන් මේක අපිට පෙන්වන්නට හදනවා. ඒකට අපි මායයට අහුවෙනවා. අපි ඝණය විනිභෝග කරනවා. වම තියෙනට මෙහෙමයි දකුණු තියෙනට මේ. ඒකට ඒක රසායනික මේ විද්‍යානුකූල පරිශ්‍රණයක පරිශ්‍රණ වார்த்தාවක් බවට පත් වෙනවා. ෆිසික්ස්. ඒක හරියට දෙන්න දන්නවනම් මට පුළුවන් ඒ ඒ අවදි භාවයත් එක්ක පරිච්ඡේද ඥානත් එක්ක ඉදිරියට පාර පෙන්නන්න. ඒ නිසා මේක උත්සාහයක් තියෙනවා. හැබැයි උත්සාහය තිබුණාට ඒක හිස්තැන් තියලා තියෙනවා. වැටහෙනවයි කියලා තියෙනවා. මම අහනවා වමේ වැටහිම දකුණ වැටහිමේ වෙන්කර දැනගන්න පුළුවන්. ලොකු සංහසයක ලිව්වේ ආනපාන සති පළවෙනි කොටසේදී වම වැටෙනකොට මේක දකුණ නෙවෙන බව දන්නවද කියලා බලන්න කියනවා. දකුණ දිනකොට මේක වම නෙවෙයි කියලා දන්නවද? කොහොමද දන්නේ? අපි මෙතන තිබුණා පෙරේදා නෑ මං හිතන්නේ පස්සෙන්දා දහම් පාසල් ළමයින්ගේ සාකච්ඡාවක්. ඉතින් ඒක ළමෙක් කැමති වුණා කමටහන් වාර්තාව දෙන්න. එයා කියනවා මම භාවනා කරනකොට මට කුරුළු සද්දයක් ආවුණා. මම දන්නවා සද්දයක් කියලා. මම දන්නේ ඒක කුරුළු සද්දයක් කියලා. එතකොට මට ඕන ඊට පස්සේ මගේ හිත ආනපනට ආවා. ආනපනට ආවට පස්සේ මම ආනපන දිගේ කරන්න ගියා. පස්සේ වෙලම නැගිටලා මම ඇහුවා කොහොමද දන්නේ ආනපනට ආවයි කියලා? කුරුළු සද්දෙන් ගැලවුණයි කියලා. පොඩ්ඩක් කළාද ඇයි ස්වාමීන් වහන්සේ කුරුළු සද්ද ඇහෙන්නේ කනට නේ ආනපාන දැනෙන්නේ නැහයට නේ. ආහරි. ඒකට ආනාපාන කරනදී මේ දැන් ආස්වාසිය නෙවෙයි ප්‍රස්වාසය. ප්‍රස්වාසනේ ආස්වාසිය කියලා වැටෙනවද කියලා. මම බැලුවේ නෑ හැබැයි කියනවනම් කියන්න තියෙන්නේ ආස්වාසිය වැටෙනකොට මට සීතලක් කට වුණා. ප්‍රස්වාසය වැටෙනකොට උණුසුමක් කට වුණා එච්චරයි. ඔච්චරයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. කවුරු හරි එක තමන්ගෙම අහගන්න දන්නවනම් භාවනා කරනකොට හුඳ කමඨාන් සුද්ධ වෙනව නෙවෙයි කමඨා කර්මස්ථානාචාරිවරෙක්ම වෙනවා. ඒ තමයි කිසිම කෙනෙකුට මෙතන ඉන්නකොට සද්ධාව නැහැ කියන්නේ නැහැ සීල නැහැ කියන්නේ නැහැ භාවනා කරන්නේ නැහැ කියන්නේ නැහැ. කිසිම කෙනෙක් දන්නේ වාර්තා කරන්න. ඒ වාර්තා කිරීමේ ලොකු ධර්ම කෞරයක් එනවා. ඒක අපිට අයිති එකක් නෙවෙයි. ඒ ගන්න දේවල් තොංක වේරලා ගන්න, තෝරලා ගන්න. ගත්ත ගමන් ඒවා පුදුමාකාර වටිනාකමක් එනවා අපේ අපිට මේ වෙනකොට චෝදනා තියෙන පරිසර අමාත්‍යංශයෙන් අපේ කුණු අපද්‍රව්‍ය අපහරණය හොඳ නැහැ කියලා. ඉතින් මේ වැටෙන කුණු ඔක්කොම ඉඳුල් එක භාජනයකටත් ප්ලාස්ටික් එක භාජනයටත් වීදුරු එක භාජනයටත් කඩදාසි එක භාජනයටත් දැම්මම හතරම වස්තු වෙනවනේ. ඒ හතරම වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන්. එකට දැම්මනම් අපිට සක්කිලියක් ඕනෙනවා හත අත ගන්න. වාසකුට්ටි කෙනෙක් ඕනෙනවා. වෙන් කරා නම් කඩදාසි වෙනම විකුණන්න පුළුවන්, බෝතල් වෙනම විකුණන්න පුළුවන්, ඉඳුල් ටික බයෝගෑස් එකට දාන්න පුළුවන්. බෝතල් මේ ප්ලාස්ටික් ටික දෙන්න පුළුවන්. ඉතින් මේක වෙන් කෙරුව ගමන් බලන්න ඒකේ තියෙන වටිනාකම. අතනදි කොච්චර ලස්සන වැඩක්ද ඒක පරිසර දූෂණය. ඔක්කොම එකට දැම්මට පස්සේ කක්ක ගොඩයි. අමාරුයි දාය කටියට ඒවා කිව්වට ඒගොල්ලන්ට ඒකේ තේරුමක් නැහැ. ඒගොල්ලෝ යන්න හදිසියෙන දඩබඩ දාලා දාලා දුවනවා. ඉතින් අපිට තියෙන ගිහිල්ලා අරක තෝරනවා පරිච්ඡේද කරනවා. ඊට පස්සේ කිසි ප්‍රශ්න ඕන ප්‍රොෆෙෂනල් කෙනෙකුට අවිල කිදයි මෙන්න කඩදාසි ටික කරගෙන ගෙනියන මෙන්න බෝතල් ටිකක් තේනගෙන අර ටික ඔක්කොම දැම්මොත් මොකද වෙන්නේ බලන්න. ඒ නිසා අපි ළඟ තියෙන මේ වස්තු පරිච්ඡේද කර ඥාණයට මේකට කියනවා රිඩක්ෂනිසම් කියලා විභජනා විභජ්‍ය වාදී කියලා කියනවා සර්වඥයන් තමයි ඉස්සල්ලා මේක ලෝකයට කියලා දුන්නේ. ඔක තමයි විද්‍යාවේ මුල. තියෙන දේවල් වෙන් කරලා පෙන්නන්නේ. වෙන් කරපු ගමන් ඒවට පුංචි පුංචි එකට පුදුම වටිනාකමක් එනවා. ඒකට කියනවා ඝන විනිභෝගය. කිච්ච ඝනේ විනිභෝග කරලා පෙන්නන. උස්ම ගන්න කඩ කඩ කඩ කඩ. නැත්තම් පේන්නේ එක සැරේට යන්නේ. ඒ නිසා මේ කෙනාගෙන් අහන්න ඕනේ එහෙම වෙන් වෙන් වශයෙන් එහෙම පේන එක ඇයි කියලා අහන්න යන්න එපා. ඒක වැඩි කරගන්නේ කොහොමද? ඒක වෙන්කින් වශයෙන් වාර්තා කරන්නේ කොහොමද? ඒක දැනගත්ත ගමන් අපි චක්‍රීකරණය කියන එක රීසයික්ලින් කියන එක කිරුවට පස්සේ හැම තොරතුරකටම ධර්මමය වටිනාකමක් දෙනවා. ඒක ඇත්තටම වැටෙන්නේ ධම්මානුපස්සනාවට. භාවනා කරාට කරපු දේ හරියට කියන්න දන්නවනම් මෝල් ගහට කිරි ගහට මෝල් ගහට මෝල් ගහින් යනවා වගේ පුදුම වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේ කෙනාටත් මම කියනවා මේක තව දිනු කරන විදිහට කටයුතු කරන්න කරලා වර්ග කරලා වෙන් කරලා පරිච්ඡේද කරලා ඉදිරිපත් කරන්න ඒකට අපි දවස් දෙකක් තුනක් ඉවසනවා. පළවෙනි දවසේම නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මේක හොඳ පටන් ගන්නමක් කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස දෙස අවධානයෙන් සිටියෙමි. මද වේලාවකින් දෙපසට වැනෙන ඔරලෝසු බට්ටකුසේ මා චලනය වන්නට විය. මේ චලනය තවත් උදාහරණයකින් පවසනවා නම් කුඩා ළමුන් පදින ලී අශ්වයෙකුසේය. මෙය සිදු වූයේ ඉදිරියට හා පිසුපසටයි. ඇස්හැර බැලූ විට එවන් චලනයක් නොතිබුණි. නැවත ඇස් වැසූ විට නොනවත්වාම එසේ විය. චලනය එසේ වන්නට හැර නැවත හුස්ම වෙත අවධානය යොමු කළෙමි. උඩුකයේ දැඩි පීඩනයක් දැනෙන්නට විය. තද කරනවාක් මෙන්. චලනය පීඩනය හුස්ම දෙස මාරුවෙන් මාරුවට අවධානය යොමු කරමින් සිටියෙමි. චලනයට අවධානය යොමු කරන විට යොමු කරන අවස්ථාවලදී වැසූ දැස් ඉදිරිපිට දීප්තිමත් ආලෝකයක් අඩු වෙමින් වැඩි වෙමින් පැවතුණි. සිත මේ වෙත ඇදී යන විට නැවත ආනාපානයට යොමු කළෙමි. මේ භාවනාවට බාධාවක්ද ප්‍රගතියක්ද කියා පහදා දුන මැනවි. නිරෝගී සුව දිගාසිරි ලැබේවා. මේක ආදර්ශමත් රචනයක් වැරදි විදිහට ලියන හැටි. ආනාපාන ගැන හතර පොලක සඳහන් කරන එක වචනයක්වත් ආනාපානේ නෑ වේ ආලෝක ගැන එන්න විස්තර ලියනවා. කම්පන චංචල ගැන හෙන්න විස්තර ලියනවා. තදවීම ගැන කියනවා ආනාපානට හැඳි මිටෙන් බෙදෙන ගමන් ද්විතීයි අරමුණට හැන්දෙන් බෙදලා තියෙනවා. මේ තමයි මායාවේ හැටි. මේක තමයි කෙලස් කියන්නේ. අපි මේකට සටන් ප්‍රකාශ කරන්න ඕනේ. පුළුවන් තරම් රචනයේ 70ක් කියන්න ආනපනි ගැන. ওই කුණු කන්දල් ගැන ලියනවායි කියලා කියන්නේ අකුසල් සමාදානයක්. වැරදිච්ච දේවල් සමාදාන කරන සාදු සාදු සාදු කියනවා. ආනපනි නෝට බොහොම කෙටියෙන් සඳහන් කරලා ඒක පැත්තකට දාන්න. කොහේ යන්නද? කොහේ යන්නද? ආදණ්ඩ ලීසිය වැලියලා තියෙන නිසා හදණ්ඩ ලීසි කීතයි පටන් ගන්නකොට කියනවා මං ආනපනෙ හිටියා මොකක්වත් විස්තරයක් නැහැ. ඊට පස්සේ කියනවන රොකින් පටන් ගන්නවා ඉස්සරහට පස්සේ ඒක ඉස්සරහට පතර ගන්නේ ආස්වේක් වාගේ එන්න විස්තරයක් දෙනවා බලන්න ඒකට අපි පාවට දාලා බාර ගන්න හැටි. ඉතින් තද වෙනවා උඩුකය තද වෙනවා බොහෝ විස්තර සහිතව ආය ආනපනෙ ගෙනත් දාලා ඒක පැත්තකට දානවා. නිකන් ගිය ආවයි කියන්නේ ටැප් කරලා යනවා. ඊට පස්සේ ආයසරයක් ආලෝක ගැන කතා කරනවා. ඒක බොහෝම විස්තරෝ කියනවා. ආනපනට ආවයි කියලා ආයෙ ලියනවා. එපා වහයට හොදි බෙදනවා කියලා කතාවක් අහලා තියෙනවා. මෙන්න මේක වළක්වා ගන්න අපිට කියලා දෙන්න පුළුවන් නම් රිට්‍රීට් එකේ හිතුවට වැඩිය සාර්ථකයි. රචනයේ 70ක් විතර දාන්න ආනපනෙන් විස්තර කරන්න. ඒක දන්නවයි කියලා හිතනවනම් ඒක මහා මෝඩකම. අපිට මායя ඉන්නේ මෙන්න මේකෙන් අපි වළක්වලා මේ නන්නත්තර දේවල් වලට වටවලල්ලේ ගෙනියන්න. කෙලස් කියන්නේ ඕකට. කාමච්ඡන්ද කියන්නේ ඕකට. එහෙම නැත්නම් විසිතුරු රස කියන්නේ ඕකට. අපිට කරන්තර ඒකාකාරී වුණත් ආනාපාන මුල් තැන දීලා ආනාපාන විස්තර වල කියන්න ගියාම ඔය නන්නත්තර වෙන හිත එහෙනම් පෙරලෙන ගිය වාහනේ පාට ගත්තා වගේ වෙනවා. ඒක නිසා ඒ ආනාපානේ මූල කර්මස්ථානේ තන අරස කළ දෙන්න. අරසගෙන නැත්නම් මූල කර්මස්ථානේ අපි අරස කරන්නේ නැහැ. අපි මූල කර්මස්ථානයේ තන අරස කරේ නැත්තම් මූල කර්මස්ථාන අපි අරස කරන්නේ නැහැ. එතකොට අපි අහල පහලන වට වටපීස් ගැන කතා කරගෙන ඉන්නවා මිසක් අකුසල් සමාදන් වෙනවා මිසක් කුසල සමාදානේ නැහැ. මේක කිව්වට පස්සේ මට හිතෙනවා තේරෙන්න ඕනේ කියලා. මෙහෙම කිව්වට පස්සේ තේරෙන්න ඕනේ. ඒ ඒ තේරෙන්න හරි මට කියන්න හිතෙන්නේ මේ විදිහට ලිව්වොත් විතරයි. ලියන එක 100 100ක් වැරදි. නමුත් වැරද්ද මේකයි කියලා ඇහැට ඇනලා පෙන්නලා දෙන්න පුළුවන්. ඒක නිසා ඒක හොඳට හිත තියාගන්න ඔය ලියුපෙකන විතර නෙවෙයි හැම කෙනාම තමන්ගේ භාවනාව ආනාපානට කතා කරන්න ගිය ගමන් ඒ නැති රහත් වෙන එක විතරයි වෙන්න තියෙන්නේ. ආනාපානෙ පිට වෙන මොන කුණු හරි බගෙන කතා කරන්න ගියත් ඉතින් ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසේ. මිච්ඡර ලසඳ කමටහන් දීලා මිච්ඡර ලසඳ කමටහන් සුද්ධ කරන හැටි කියලා මෙච්චර ලස්සන එක පිසුදුකට ලියලා තියේදී අපේ හිත ඇදගෙන යන හැටි බලන්න මම මෙහෙම කිව්වට හෙට වෙන දේත් බලන්න හෙටත් ඔය තියෙද්දි අපිව මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නයි නැන්ද බලන්නයි කවදද එන්නේ කියලා ඇස් දෙක වහගෙන කරෝ කොන ආනපානේ මැද තියලා කර කවනවා අත පහල අහල පහල ඉන්නවනම් කන රත් වෙන්න ගහන්න දෙනවා මට වැඩක් නැහැ ගහලා වැඩක් නැහැ මම මාස 18ක් ආවා ඔක බුරුමේ ඉඳදී මාස 18ක් ගියා මට ඕක තේරුම් ගන්න. ඉතින් මාස 18ක් ගිය නිසා මම හිතනවා හුඟක් ඔයගොල්ලන්ට වැඩිය තේරුම් ගන්න තියෙනවා. මොකද ඒ තරම්ම වරද්දපු විදිහ. ඒකන ඥානරාම ස්වාමීන් ඕකට ඒ වැරද්දක් නම් කවදාවත් බනින්නත් එපා ගහන්නත් එපා. ඒ වැරද්ද මගේ වැරද්දක් කියලා හිතාන කියලා දෙන්නේ. ගුරුවරයාගේ වැරද්දක් කියලා හිතලා කියලා දෙන්නේ. පණ්ඩිත ස්වාමීන් වචනේම කිව්වා කමඨාන් සුද්ධ කරන්න බැරි නම් ගුරුවරයාගේ වැරද්ද. 100%ක්ම ගුරුවරයාගේ වැරද්ද. ඒකට ගෝලයාගේ දෝෂයක් නෑ. මොකද අපි දන්නේ ඩොලර් එකේ ගාණයි, පාන් කීයද කියන එකයි, රත්තරන් පවුම කීයද කියන එකයි විතරනේ. වාහනපානිත් එක කතාවක්. අපේ අපේ තාත්තලා කියලා දෙල නෑනේ. මෙතෙන් ඩාට පස්සේ මේක කියන්න තියෙන ඒක නිසා අපි මායයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමු. ඔය වට පීස් කතා කරන්න එපා. ඒක දාන 130ටත් රචනයේ අන්තිමට ඉස්සරහට දාන්න ආනපාන. දාපු ගමන් එක්කෙනෙක් රචනයේ හරියට ලියන්න පුරුදු වෙච්ච ගමන් අනිසේර වෙනවා. හරියට පෙළ ගැහිලා එනවා. ඇඳ ගැහුවා වගේ එනවා. අවසරයි දෙනෙත් පියා ආශ්වාස ප්‍රශ්වාසය ගැන මෙනෙහි කළෙමි. වාතය නාසයෙන් ඇතුල් වී උගුර හරහා ගොස් පපුවේ මැදදී නවතී. ඉන්පසුව ප්‍රශ්වාසයේ ඒ හාම ඇරඹී පිටවන අයුරු නාස්පුඩු වලට දැනේ. ප්‍රශ්වාසයත් ආශ්වාසයත් අතර හිස් කාලයක් ඇති බවත් ඒ කාලයේදී හදවත ගැහෙන අයුරු වරක් හෝ දෙවරක් දැනේ. මෙලෙස ආනාපානය සතිය පවත්වාගෙන යාමේදී නොදැනුවත්වම නිද්‍රාශීලී ගතියක් ඇතිවන බැවින් උඩුකය ඉදිරියට හෝ පැත්තකට ඇලවෙන අයුරු දැනේ. ඒ හාම නැවත උඩුකය කෙලින් කරගෙන ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහි හිත යොමු කළෙමි. මෙසේ නිද්‍රාශීලී බවක් ඇතිවීම ස්වාභාවික තත්වයක්ද නොයසේ නම් එය වළක්වා ගත හැක්කේ කෙසේද මේකෙත් අර ඉස්සර කියපු දෝෂي තියෙනවා ආනපන ගැන ආස්වාස වෙන ගමන් විස්තරය තියෙනවා ප්‍රස්වාස ගැන එච්චර විස්තරයක් නැහැ මේකේ විස්තර හොඳට දන්නවනම් එහෙම නැත්නම් කියනවා ආනාපාන හොඳට ඉබිල බලනවනම් එහෙම නැත්නම් ඒක මෙනෙහි කරනවනම් ඒ මෙනෙහි කිරීමේදී පොඩි ශක්ති මුදා හැරීමක් වෙනවා ආස්වාසිනට ආස්වාසේ ප්‍රස්වාසිනට ප්‍රස්වාසේ මේ ශක්ති මුදා හැරීම තීන මිද්දේට ප්‍රතිපක්ෂයි නිදිමත වෙන්න විදියක් නැහැ. මොකද හිත ක්‍රියාත්මකයි. ඒකට මේ ඒ වගේම ආනාපාන තව ලං වෙවි. එබීබි ආසන්නව උච්චන්නව බලන්න ගියොත් ඒ ප්‍රයත්නේ හරහා නින්දර තියෙන ඉඩ අඩු වෙනවා. එහෙම නැත්නම් ලෙඩ කපුට වැල ගන්න වගේ ඔය හේ කොලේ ආනාපාන යනවා මෙහි කොනේ ඔහේ බලාන ඉන්නවනම් නිදිමත එනවා. හැබැයි නිදිමත එන එක මම ඉස්සල්ලාම ප්‍රශ්නට උත්තර දෙනකොට කිව්වා වගේ භාවනා ප්‍රතිඵලයක්. ඒ ප්‍රති ඒ නිදිමතට මුහුණ දෙනවා කියන එක ආනාපානට මුහුණ දෙනවට වැඩිය ශක්තියක් අවශ්‍ය දෙයක්. නිසා ආනපන හොඳට ලඟව, හොඳට සමීපව, හොඳට උත්සන්නව, හොඳට ආසන්නව බලන්න. බලනකොට දැනගන්න ළඟදිම එන වනිදිමත. එතකොට මෙනෙහි කිරීම යොදන්න පුළුවන්. නිදිමත ගැන නිදිමතයි කියලා මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ එන්නේ මගේ වාසියටයි. එහෙම නැත්නම් මේ සතිය පිහිටව බාට ලකුණක් කියලා සාදර වෙච්ච ගමන් නිදිමතට උත්තරයක් හම්බ වෙනවා. නිදිමත හැබැයි අහලා තියෙන ප්‍රශ්නයට ස්වභාවිකයි. ඒ ස්වභාවික ගතිය කෙලෙස් සහිත සහ කෙලෙස් සහිත කියලා දෙවිදිහකට බෙදෙනවා. නීතිමන්තයෙන් පස්සේ නැවත ආනාපානට එන ස්වභාවයේ තියෙනවා එක කෙලෙස් රහිතව සිදුවෙන වැඩක්. නීතිමන්තයෙන් පස්සේ ආනාපානට එන්නේ නැහැ හිත නන්නත්තරණකට කෙලෙස් නින්දක් කියලා කියනවා. ඒ ඒ තොරතුරු තමන්ම බලනවා නම් හෝ වார்த்தාවට ලියනවනම් ඒක ලොකු ප්‍රබුද්ධ භාවයකට හේතු වෙනවා. ඒක නිසා හොඳට ආනපානට එබිල බලන්න නැත්නම් මෙනෙහි කරාන්න මෙනෙහි කරන ගමන් ඒ හරියාගෙන එනකොට ආනපානෙට දානපණේ හරියාගෙන එනකොට දානපණ සතිය හරියාගෙන එනකොට නිතිමත එන්න පුළුවන් අතිරේක අමුත්‍යක් කරදරයකට බාර ගන්න නැතුව ආ ඕන්න දැන් හරියාගෙන එනවා ආනපණ දැන් නිතිමත එනවා කියලා අවශ්‍ය නම් මෙනෙහි කරන්නට නැතත් ඒක දිහා ලෑස්තිලා ගිහිල්ලා බැලුවොත් සූදානම් මනසින් ගිහිල්ලා බැලුවොත් නිතිමතට යම් ප්‍රමාණයක් උත්තරයක් දෙන්න පුළුවන් ගරු ස්වාමින් වහන්ස මම මුලින්ම එන සියලුම අරමුණු මෙනෙහි කෙලිමි. ක්‍රමයෙන් අරමුණු වල අඩුවීමක් මට දැනුනි. ඉන්පසු ක්‍රමයෙන් හුස්ම ඉහළට පහළට වැටෙන හැටි මම මට හොඳින් දැනෙන්නට පටන් ගනි. ඉන්පසු මම ආනාපාන සතිය වඩන්නට පටන් ගතිමි. ක්‍රමයෙන් මේ හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී එහි ඇතිවන වෙනස්කම් නිරීක්ෂණය කෙලිමි. මුලින්ම දිගට හුස්ම රැල්ල වැටුණත් පසුව එය කෙටි ස්වභාවයක් දැනෙන්නට විය. ක්‍රමයෙන් එය අඩු වීගෙන ගොස් සංඥා සංසිඳුණු බවක් මට දැනුනි. ඉන්පසු හුස්ම එක් තැනක ඇති බවක් වැටහුණි. පහළට යන බවක් නොදැනේ. ඊළඟ පියවර මට පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. මම එසේ සිටින විට සමාධිය හොඳින් වැඩි තිබුණු බවක් මට දැනුනි. ඇත්තටම සමාධියටත් වැඩි යන්න පුළුවන් මේක සමාධිය පෙර ලකුණ එහෙම නැත්නම් පූර්ව නිමිත්ත තමයි යෝග ඇවිල්ලා තියෙන්නේ කෙසේමත් මේ රචනයේ පටන් ගන්න ඉස්සෙල්ලා නානත්තර අරමුණු વિશે වාචන වාක්‍ය දෙකක් පාවිච්චි කරලා තියෙනවා වාක්‍ය දෙක කපලා දානවනම් අපි රචනයේ කෙලිම පටන් ගන්නේ ආනපනේ තමයි එයිසා ඒ අරේ මේ ගිහිල්ලා ආනපනේ අහුණ කියනවා පැත්තකට දාන කියලා පටන් අර ගන්න ආනපනේ මුදුපත් වෙච්ච දැනින් රචනයේ පටන් ගන්න. ඒතර හරීම නැවුම් විචිනං ඇත්ත කතාව. ඕක තමයි වෙලා තියෙන්නේ. නමුත් රචනීය ගෞරවයට කරන්ඩ මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච තැනින් කතා කරන්නේ. ඊට ඉස්සෙල්ලා වෙච්ච වැරදිච්චව කතා කරනවා කියලා කියන්නේ අර මේ ලස්සනට හදපු බත් පිඟාන ජරා ගෑවිච්ච අතකින් ගෙනලා පිළිගන්නවා වගේ වේටර් අර වතුර කෝපෙට ඇඟිලි දෙක අහගෙන ඇවිල්ලා ගෙනත් යන්නේ. ඒ වගේ වැඩ. එතකොට සර්විස් එක සවුත්තුයි. කෑම නම් රසයි. මොකද ඇඟිල්ල ජරාව ගෑවිච්චාම තවත් රසයි කෑම. ඒක හරිනේ. දෙනකොට දෙන්න උණු උණුවේ ආනාපාන ඉස්සරහින් තියන්න. එතකොට ඒ ආනාපාන විස්තර බලන ඉන්නකොට ඒක විපරිණාම වෙනවා. එක එක එක එක දේවල් වලට වෙනස් වෙනවා, කෙටි වෙනවා, දික් වෙනවා. ඒකට ලෑස්තිලා යන්න මේක එක වගේ තියෙන එක නෙවෙයි අපේ වෙන දේ ස්වභාවික දේ නම් විපරිණාමයටපත් වෙන විපරිණාමයේ දක්නාසුලෝ බැලුවොත් වෙන අරමුණු ආවත් ආනාපානේ සටහන් වශයෙන් ආකාර වශයෙන් වෙනස් වුණත් ඒ යෝගාවචරය ඒක හිතනක් කරගන්නේ මේ අරමුණු රස වෙනස් වුණත් සටහන් ආකාර වෙනස් වුණත් සතිය කැඩලා නැහැ නේද කියන අර මල් මාලේ නූල කැඩලා නැහැ නේද කියන එක තමයි වාර්තා කරන්නේ. ඉතින් එතකොට ක්‍රමයෙන් අපිට පුළුවන් මේ දවසක ආනාපානේ හරහා ගත්ත සතිය ආනාපානෙන් තොරවත් පවත්වා එතකොට දවසක පුළුවන් වෙයි සතියෙමුත් තොරව භාවනාව පවත්තන්න. ඒක ටිකක් ලෝකෝත්තරයි. ආනාපානෙන් තොරව සතිය පවත්තලා ඉතින් සතියෙමුත් තොරව නැත්නම් සතියේ ගෙවන් වීම දකි දකිත් භාවනා කරන්න පුළුවන්. ඒකට යන්න ඉස්සෙල්ලාම අපිට ගත්ත අරමුණ බලලා ඒක ගෙවන් වෙන හැටි ක්‍රමයෙන් බලාගෙන ඉඳ තමයි තියෙන්නේ. ගෙවන් වීමට කරන සාදර බව තමයි අරමුණේ ඕනේ ස්වරූපයකට විරුද්ධ වෙන්න එපා. බලාපොරොත්තු වෙන්න එපා. එන අරමුණ වෙනස් වෙන හැටි වාර්තා කරන්න. එතකොට තමයි තේරෙන පටන් අරගනි අරමුණේ හැම රංගනයක්ම, හැම පැතිකඩක්ම, හැම භූමිකාවක්ම අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා තොරතුරු හොඳයි. ඉදිරිපත් කරනකොට මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච තැනින් ඉදිරිපත් කරන්න කියන එක මම මතක් කරනවා මේ වෙලාවේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැඩිීමේදී පියවර 20ක් 30ක් ඒකාග්‍ර මනසකින් පියවර මැනීමෙන් අනතුරුව සතිය එළමෙන බව දැනුනි. නමුත් සතිය එළඹුණු පසු කුමක් කළ යුතුද යන්න මනසින් විමසීමේදී පීටුවාගත් සතිය නික්ම යන බව දැනුනි. ආනාපාන සති භාවනාව වැඩිීමේදීද ইহත අයුරින්ම සිදුවන බව දැනේ. ආස්වාසය හා ප්‍රශ්වාසය වෙන්කොට හඳුනාගත හැකි විය. නමුත් ইহත අයුරින්ම සිදුවිය. මා කල යුත්තේ කුමක්ද? බුදු සරණයි. මේකෙදී ආනාපානේ මේ සතිය ගෙවි යෑම කියන එක දැකලා තියෙනවා. ඒකෙන් තමයි රචනෙ පටන් ගන්න. ඒක උත්කෘෂ්ඨ දැකීමක්. මේ අපි වඩන් හදන සතිය වැඩුවට පස්සේ ඒක සනාතන ධර්මයක් නෙමෙයි. ඒක ඇතුව නැතුව යන. නැතිවීම දකින්නම කැමති නැහැ කවුරක්වත්. දකින්නකොටම වහ කණ්ඩ හිතෙනවා. මෙච්චර අමාරුවෙන් හදාගත්ත සතිය කැඩි නැති වෙනව නේද කියලා. ඒ කියන්නේ අපි සතිය අනිත්‍ය ධර්මයක් කියලා පිළිගන්න කැමති නැහැ. මේ දින එක්කන එච්චරම පැකිලා නැහැ. මේ බලන්න සතියක් නැති වෙනවා. ඊට සතියට අරුණච ආනාපානෙත් නැති වෙනවා. ඊට පස්සේ මොන දේ ඇතිවිලා නැතිවිලා ගියත් මේක නට සැකේකුත් ඉතුරු වෙලක් තියෙනවා. දැන් මම මොකද කරන්න ඕනේ කියලා. හැබැයි අනිත්‍ය සංඥාව හොඳට හිතේ වැඩ කරලා තියෙනවා භාවනා කරනකොට නැතත් වාර්තාව ලියනකොට. එනිසා ඒක භාවනා කරනකොට තියාගන්න අපි මේ ගන්නේ සතිය ඉස්සරහට ගන්නේ සතිය නිට්ටය සුඛ සුබ නිසා නෙවෙයි. ආනපන ඉස්සරහට ගන්නේ ආනපනේ නිට්ටය සුඛ සුබ ආත්ම නිසා නෙවෙයි. කොයි එකත් එකයි. නමුත් අපි ගමනක් යන්න කතන්දරට තේමාවක් අවශ්‍ය නිසා ආනපානෙ ගන්නවා. ඒකට සතියක් දා ගන්නවා. නමුත් ඒක වෙනස් වීම පවා දැක ගන්නා සුලුව කරන භාවනාවේදී අරමුණත් අරමුණ බලන හිතත් දෙකම වෙනස් වෙන බව කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට තේරෙනවා. නැත්තම් හිතන්නේ මේ හිත එකයි අරමුණ වෙනස් වෙනවා කියලා. කද්දාවත් නැහැ. අරමුණ වෙනස් වෙන හැම වෙලාවෙම හිත වෙනස් වෙනවා. ඒ කියන්නේ සතියත් වෙනස් වෙනවා. ඉතින් මේ දෙකම දැක ගන්න පුළුවන් නම් ඒක මේ ඔය 3D ටෙලිවිෂන් එකක් වගේ. black and white ඇවිල්ලා color දුනා, color 3D වුණා වගේ අපි දකින්න දර්ශනයේ තියෙන සජීවීකම වැඩි වෙනවා. ඒ නිසා මේක කිසි දෝෂයක් නැහැ. මේ හැම එකක්ම වෙනස් වෙන්න පුළුවන්. මෙහෙම යනකොට බලන්න තමන්ගේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බවටපත් වෙනවා. මේක තමයි කරන්න ඕන කියන විශ්වාසය එනවනම් නොබෝ කලකින් යාට කුසල ඡන්දයේ අදිමොක්කචෛසිකයක් බවටපත් වෙනවා. තේනම නොගිය ගමනක් යන්නේ මේකමයි පාර මේක වෙන කවුරුත් මට කියලා දෙන්න බෑ කරන්න තියෙන්නේ මේ වරද්ද වරද්ද ඉදිරියට අනේ කියලා අදිමොක්කේ කියලා කියන්නේ විශ්වසනීයත්වයක් ඇති වෙනවා. ඒක හැම වෙලාවෙම සම්ප්‍රදායට විරුද්ධයි. මම නැවතත් කියනවා අදිමොක්කේ පහළ වෙන හැම වෙලාවෙම තේරෙයි අපි දන්න දේ තුල කද්දාව සත්‍ය නෑ. නොදන්නා නොපුරුදු තැනකට ගියාට පස්සේ එතන තමයි සත්‍ය තියෙන්නේ. ඉතින් ඒකට යන්න බය නම් කොච්චර භවනා කරත් ඒකට යන්න බය නම් එයා ඉතින් දන්නේ නැහැ කවුදයි නොදන්නේ කාට කියලා දන්නේ නැකත් එක්ක ඉන්න හදනවා. භාවනාදී යන්න වෙනවා අපිට. අපි දන්නේ හැම අගයක් ආඩම්බරයක්ම හැම රුචි අරුචියක්ම හැම මනාප දෙයක්ම මොහතකට හෝ පාවා දෙන්න වෙනවා. ඉතින් ඒ ඒකේ ලකුණු පේන්න තියෙනවා. ඒක භාවනාවට ලං කරගෙන සද්ධාව කුසල ඡන්දයක් කරන කුසල ඡන්දේ අධිමොක්ඛයක් පාටපත් වෙන්න ඉඩ ඇරලා සතියත් පාවා දෙන්න ආනපනෙත් පාවා දෙන්න වෙන ඔක්කොමත් පාවා දීලා විශ්වාසයක් වැඩෙනවද කියලා බලන්න. ප්‍රශ්නේ පමණයි ස්වාමීන් වහන්සේ. අපි ඒතකොට විනාඩි 50ක් විතර කාලය අරගෙන තියෙනවා. තව විනාඩි 10ක නෑ 20ක විතර කාලයක් තියෙනවා. 20ක විතර කාලයක් තියෙනවා මොකද අපි විනාඩි 5ක් උළුසු වෙලාවෙන් පමාවෙන් පටන් ගත්තේ. ඒ නිසා කාට හරි අත්හිටව ප්‍රශ්න කට උතර දීපු නැති කට්ටිය කට උතර දෙන්න කැමති නම් හෝ එහෙම නැත්නම් සභාවෙන් තමන්ගේ භාවනා සම්බන්ධ නකන්න ප්‍රශ්නක් තියෙනවා නම් හෝ වෙලාව ගන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා ඉනවා සාකච්ඡාවේ නාමයෙන්. මතක් කරන්න තියෙනවා අත උස්සන්න. ඒව නැත්නම් අපි යනවා මේක සක්මණට තව වැඩි වේලාවක් වශයෙන් තියාගෙන අපි තුනට මෙතෙන් රැස් වෙනවා පරියක භවනාවක් සඳහා කොහොම නමුත් ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න හොඳයි. එසා ගේල්ගම නෝනට ලකුණු ලැබෙනවා. මේ ඔක්කොම මෙහෙම තිබුණ නැත්නම් හොඳ නැතිව අස් කරලා දොයි. ඒ හැම කෙනෙකුටම කියලා දෙන්න ඕනේ ඇයි අස් කෙරුවේ කියලා. එහෙම නැත්නම් ප්‍රශ්න ලිවීමට මන් දෝත්සහය වෙනවා. මන් දෝත්සහය කරන්න එපා. ඉදිරිපත් කරලා කියන්න මෙන්න මේවා මේ මේ කාරණාංශ. ඒ වගේම ඒ කෙනාට ඒකට ඉහළ උසාවියට ඇපිල් නඩුවක් දාන්න තියෙනවනම් ඒක වළක්වන්නත් ඒවා. නැත්නම් ගියල් ගමන ඕන කියාවි නෑ ධම්මජීව හමුරන්ට වැඩි ලොකුයි මං. මං අයින් කරොත් මේ අවසාන තියෙන කියලා. එහෙම නෑ. ඇපිල් එකක් දාන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මම ගියල් ගම ගන්නවා ඉස්සරහට. පෙති පෙති කපනවා. එහෙමද හැම කෙනෙකු උනන්දු කරවන්න උනන්දු කරාට අපිට මේ ගන්න හදන්නේ අපි එක ශික්ෂණයකට දාන්නයි හදන්නේ. එහෙම නැතුව මේ මේ අවසාන විශ්ය කාටවත් දෙන්න හදනව නෙවෙයි. එනිසා ඒ අයට මතක් කරලා මුල් දවස් තුනේම අපි හරියට බෙහෙත වෙන්න වෙනවා. හැම කෙනෙකුටම කියන්න මොකද මං හරි සතුටු වෙන්නේ මේක කියලා දුන්නාට පස්සේ අනු අපිටකට අනුයාත වුණා කට්ටිය. අනුයාත වුණාට පස්සේ අපිට පේනවා දැන් ඉතින් මේ මට්ටම අපිට යන්න පුළුවන් මේක 200ක් වුණත් යන්න පුළුවන්. ඒක ලොකු ජයග්‍රහණයක්. එහෙනම් අපි මෙතනින් නැත කරන සර්ම සාකච්ඡාව සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි